තෙරුවන් සරණයි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ප්‍රියයන්ගෙන් වින්වීමේ දුක පිළිබඳව. පියේහි විප්පයෝගෝ දුක්ඛෝ. මේක අපි අහලා තියෙනවා මේ වචනේ. නමුත් ඒකේ අර්ථය මොකද්ද? ඒ සතිපට්ඨාන මහා දේශනාවේ අපිට ඉස්මතු කරලා අර්ථය පෙන්නනවා. ඉද යස්සතේ හොಂತಿ ඉට්ඨා කන්තා මනාපා රූපා සද්දා ගන්ධා රසා පොට්ටබ්බා ධම්මා ඒවා පනස්සතේ හොන්ති අත්ථකාමා හිතකාමා පාසුකකාමා යෝගක්ඛේමකාමා මාතාවා පිතාවා භාතාවා භගිනීවා මිත්තාවා අමච්චාවා ඥාතිසාලෝහිතාවා යාතේහි සද්දින් අසංගතින් අසමාගමෝ අසමෝදානං අමිස්සී භාවෝ යං උච්චති භික්ඛවේ පියේහි විපයෝගෝ දුක්ඛෝ කියලා. එන්න ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක පිළිබඳව බුදුරජාණන් වහන්සේ පෙන්වුව වචන සමූහය. මොකක්ද ඒ කිව්වේ? මහණෙනි, ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක යන්න කවරේදයක්? මහණෙනි, මෙහි යමුකුට ඉෂ්ට වූ, සිත් ගන්නාසුළු වූ, මනවඩන්නා වූ යම් රූපයක්, යම් ශබ්දයක්, යම් ගන්ධ සුවඳක්, යම් රසක්, යම් පහසක් යම් අරමුණක් යන මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස අරමුණු කියන දේවල් දරා ගන්න කෙනෙක් වෙද්ද ඒ කියන්නේ මේ අපිට තමයි මේ කියන්නේ. මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස දරාගෙන ඉන්න අපි වගේ කෙනෙක් වෙද්ද අන්න එයාට හිත කැමැති, වැඩ කැමැති, පහසුව කැමැති, උවදුරු නැති බව කැමැති අම්මා හෝ තාත්තා හෝ ඒ මව පියා හෝ භාර්යාව හෝ ජේෂ්ඨ හෝ කනිෂ්ඨ නෑ කෙනෙක් හෝ මිතුරන් හෝ Tamanගේ කැමති අය හෝ සහලේ ඥාති කෙනෙක් හෝ යම් යම් කෙනෙක් ඇද්ද ඔවුන් හා යම් සමාගම නොවීමක් එකතු නොවීමක් වෙන්වීමක් නොයෙක්වීමක් ඇද්ද මෙතනින් කියන්නේ තමන්ගෙන් දුරස් වීමක් වේද මහණෙනි ඒ ප්‍රියයන්ගේ වියෝවීමක් යැයි කියනු ලබයි. එතකොට මේ අර්ථය හොඳින් හිතට ගන්න. අපිට අම්මා තාත්තා ඒ භාර්යාව යාළුවෝ නෑයෝ මේ ඔක්කොම කියලා අපි ඇසුරු කරන්නේ මොනවද තමාගේ හිතේ? රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන ධර්මයන්. එතකොට ප්‍රිය කෙනාගේ රූපයෙන් අපි සතුට වෙනවා. ප්‍රිය කෙනාගේ ශබ්දයෙන් අපි සතුටු වෙනවා. ප්‍රිය කෙනාගේ ගඳ සුවඳින් අපි සතුටු වෙනවා. ප්‍රිය කෙනාගේ රසයෙන් අපි සතුටු වෙනවා. ප්‍රිය කෙනාගේ පහසින් අපි සතුටු වෙනවා. ඒ වගේම ඒ ප්‍රිය කෙනා හිතන දේවල් වචනෙන් කතා කරද්දී අපි ඒවෙන් සතුටු වෙනවා. ඒ ප්‍රිය කෙනා නිසා අපි ආස්වාදී ගින්නට අහු වෙලා අපි ප්‍රිය කෙනාගේ වියෝවීම කියන ධර්මතාවයේ නොසිතා ඉන්නවා. ආස්වාදයේ ගින්නට අහුවෙලා ප්‍රිය කෙනාගෙන් වෙන්වීමේ කියන සත්‍ය නොදැක ඉන්නවා. අපි ප්‍රියයන්ගෙන් වෙන්වීමක් ඇහුවොත් එහෙම එවැනි දෙයක් පතන්නේවත් නැහැ. එවැනි දෙයක් කියන කෙනාටත් බනිනවා සමහර වෙලාවට. ඇයි ඒ ප්‍රිය කෙනා කෙරෙහි ආස්වාදයේ ඊතරම් බලවත්, ඊතරම් දැඩි එකක්. ඒ නිසා ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක දැකීම අධර්මයක් හෝ ඍණාත්මක ආකල්පයක් හෝ නෙවෙයි. ප්‍රේයන්ගෙන් වෙන්වීමේ දුක දැකීම සත්‍යයට පැමිණීමක්. ඒ තුල හිත බලවත් වීමක්. ඔබට ප්‍රිය වූ පුද්ගලයන්ගේ රූප, ශබ්ද, ගන්ධ, රස පහසෙන් සතුටු වෙන්න පුළුවන්. ඒකේ වරදක් නැහැ. නමුත් ඒ ප්‍රේයන්ගෙන් වෙන්වීමේ දුක මනාව දැනගෙන ඒ ප්‍රියයන් කෙරෙහි පවතින රූප, ශබ්ද, ගන්ධ, රස, පහස අරමුණු ගැන මනාව දැනගෙන ඇසුරු කිරීමෙන් ඔබේ හිත කම්පාවට පැත්වෙන්නේ. වෙන්වීමේ වියෝ දැනගෙන එක්වීමේ සතුට විඳීම තරම් ඔබේ ශ්‍රාවකත්වයේ බලවත් වෙනවා නම් ඔබ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක්. ඒ වෙන්වීමේ වියෝවේ දුක දරාගන්න බැරි නිසා බොහෝ අය දීර්ඝ කාලයක් කම්පණයෙන් දුකින් වාසය කරනවා. ආන්නේ වෙන්වීමේ දුක එක්වීමේ සතුටින් වැහෙන නිසා එක්වීමේ සතුට නිසා කල්පනා නොවන නිසා අපිට වෙන්වීමේදී යම් විදිහකින් වෙන්වීමකට සිදුවීමේදී කම්පනයක් ඇති වෙලා දරාගන්න බැරි වෙනවා. නමුත් අප ප්‍රිය අය ගැන ධර්මයට අනුව වෙන විදිහකින් හිතන්න බුදුරජාණන් වහන්සේ පුරුදු කරනවා. ඒ සත්පුරුෂ භාවයේ අංගයක්. ප්‍රිය අය ගැන කොහොමද හිතන්නේ? අපි ප්‍රිය අය ඇසුරු කරනකොට රූප, ශබ්ද, ගන්ධ, රස පහසින් තමයි අපි ඇසුරු කරන්නේ. ඔවුන් හා කතා සංවාපේ යෙදෙනවා. ඔවුන් කැමති අකමැති දේවල් පිළිබඳ කතා වෙනවා. ඔවුන්ගේ හා සමාගමේ යෙදෙනවා. ඒ සමාගමේ යෙදিলা ගුණවත් දේවල් වගේම ඒ වගේම තමන්ගේ ජීවිතයටත් අනුන්ගේ ජීවිතයටත් හොඳ දේවල් යහපත් දේවල් කරනවා. මේ නානාවිධ දේවල් සිදු වෙද්දී අපි ප්‍රිය කෙනාගේ ಗುಣ හිතුවොත් ආන්නෙතන ධර්මයක් සඳහන් වෙනවා. ආන්නෙතන ධර්මයක් ඉස්මතු වෙනවා. කොහොමද හිතන්නේ? තමාගේ ප්‍රිය කෙනා මේ මේ ಗುಣ වලින් යුක්තයි. මේ මේ ಗುಣ ධර්ම වලින් යුක්තයි කියලා හිතනකොට අපේ හිත දියුණුවටපත් වෙනවා. ආන්නෙතන ප්‍රියා කෙරෙහි ධර්මයක් උපදිනවා. එතකොට අපි ප්‍රියයන්ගෙන් වෙන් වෙනකොට අර රූප, ශබ්ද, ගන්ධ, රස පහස අහිමි වෙලා යනවා තමයි. නමුත් අර ගුණේ හිතන නිසා හිත කම්පාවටපත් වෙන්නේ. මෙයා මෙවන් ගුණ දකින උතුම් කෙනෙක් නේද කියලා අපේ හිත ධර්මයට පැමිණෙනවා. ධර්මයේ තුල සතුටක් ලබනවා. ඒ නිසා ඔබත් ප්‍රියයන් කෙරෙහි, තමන්ගේ අම්මා කෙරෙහි, තාත්තා කෙරෙහි, සහෝදරයෝ කෙරෙහි, ඇසුරු කරන දිනදා ඇසුරු කරන අය කෙරෙහි, යාළුවෝ කෙරෙහි තමන් සෙනෙහසෙන් බොහෝම ඉෂ්ඨකාන්ත ආකාරයෙන් ආශ්‍රය කරන අය කෙරෙහි ගුණයක් හිතන්න ඔබ පුරුදු වෙන්න ඕනේ. ඒ ගුණේ හිතන්නේ කොහොමද? ඔවුන්ගේ යම් හොඳ යහපත් කුසල් තියෙනවා. යහපත් දේවල් තියෙනවා. ආන්නේ යහපත් චරිත ලක්ෂණ, යහපත් කතා, යහපත් ක්‍රියා ඔබ සිහි කළොත් එහෙම අන්න ඒක Tamanටත් ආදර්ශයක් වෙනවා. ප්‍රිය කෙනා කෙරෙහි සත්පුරුෂ භාවය උපදවා ගන්නවා. එතකොට ප්‍රිය කෙනාගේ ගුණ හිතීමෙන් සත්පුරුෂ භාවයේ උපදිනකොට ඇතිවෙන ප්‍රතිලාභය තමයි තමන්ගේ ප්‍රිය අය කෙරෙහි ගෞරවයක් උපදිනවා. ආන්නේ ගාරවතාව මේ මුළු ධර්ම මාර්ගයේම ආරම්භයයි. ගරුසරු භාවයෙන් වාසය කිරීම තමයි මේ ධර්මයේ ආරම්භකම පියවර. ප්‍රිය කෙනා කෙරෙහි ආදර ගෞරවයක් වගේම රූප ශබ්ද ගන්ධ රස පහසින් සත් අරමුණු වලින් සතුටු වෙනවා වගේම ඒ සියල්ල ඉක්මවා ගිය අර ගෞරවේ නිසා ප්‍රිය කෙනාගේ වෙන්වීමේ දුක අපිට අඩු වෙලා අපේ හිත නොපෙළිලා ධර්මයට අපිට පැමිණීමේ වාසනාව උදා වෙනවා. ඒ නිසා ඒ ಗುಣ හිතීමෙන් ප්‍රියයන් කෙරෙහි ගෞරවය උපදවා ගන්න ඔබ දක්ෂ වෙන්න ඕනේ. ඔබත් මේ ක්‍රියාකාරකම හිතලා Tamanගේ ප්‍රිය අය කෙරෙහි ඒ ඒ ආකාරයෙන් ಗುಣ දරා ගන්න පුරුදු වෙන්න ඕනේ. කොහොමද තමන්ගේ අම්මා මේ මේ ගුණවලින් යුක්තයි තාත්තා මේ මේ ගුණවලින් යුක්තයි සහෝදරයන් මේ මේ ගුණවලින් යුක්තයි ඒ වගේම තමන් ඉෂ්ඨකාන්තව ඇසුරු කරන අය ප්‍රියමනාපව ඇසුරු කරන අය මේ මේ ගුණවලින් යුක්තයි තමාගේ බිරිඳනම් නැත්නම් ස්වාමි පුරුෂයානම් මේ මේ ගුණවලින් යුක්තයි මිතුරන්නම් මේ මේ ගුණවලින් යුක්තයි කියලා ඔබ වචනයෙන් හිතුවොත් ඔබ ඒ ප්‍රේයන් කෙරෙහි ගුණයෙන් බැඳෙනවා ගුණයෙන් බැඳීමත් රූප ශබ්ද ගන්ධ රස පහසෙන් බැඳීමත් කියන්නේ හාත්පස කාරණා දෙකක්. ඒ හාත්පස කාරණා දෙකෙන් තමයි ධර්මයේ අධර්මයේ වෙන් වෙන්නේ. ඔබත් ඒ නිසා ප්‍රිය අයගේ ගුණ හිතලා ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුකේ ආදීනවයට මුහුණ දීමට බලවත් වූ සිතක් උපදවා ගැනීමට අදිෂ්ඨාන කරගන්න ඕනේ. ඔබට එවැනි ප්‍රියයන්ගේ ගුණ හිතන ඊතා සුන්දර වූ සිතක් උපදවා ගැනීමට වාසනාව උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම තෙරුවන් සරණයි